සියලු දෙනාටම තෙරුවන් සරණයි. මම මේ භාවනා උපදෙස් කියන YouTube නාලිකාව පටන් ගත්තේ අද මේ වෙනකොට බොහෝ දෙනෙක් භාවනාවට යොමු වෙලා ඉන්නවා. ඒ වගේම භාවනා උපදෙස් පතනවා. අන්න ඒ අයගේ ප්‍රයෝජනය සඳහා සතිපට්ඨාන භාවනා ක්‍රමය පිළිබඳව මේ සතිපට්ඨාන සූත්‍රයේ ඇසුරින් කෙටි වීඩියෝ දර්ශන මගින් ඔබට භාවනාව පිළිබඳව කෙටි උපදෙස් පන්ති ලබා දෙන්නයි මේ නාලිකාව මම පටන් ගත්තේ. ඉතින් මේ වෙනකොට මම භාවනාව පටන් ගන්නෙ කොහොමද? ඒක දිගට කරගෙන යන්නේ කොහොමද කියන එක සම්බන්ධව කෙටි උපදේශ පන්ති වලින් යුක්ත වීඩියෝ කිහිපයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම මම බලාපොරොත්තු වෙනවා දිගටම මේ සතිපට්ඨාන සූත්‍රය ඇසුලින් කෙටි වීඩියෝ දර්ශන මගින් ඔබට භාවනා උපදේශ පන්ති දිගින් දිගටම ලබා දෙන්න. ඒ නිසා පටන් ගත්ත භාවනාව අත නොහැර දිගටම කරගෙන යන්න අදිස්ථානයක් ඇති කරගන්න. සියලු දෙනාටම අප්‍රමාදයේ පිණිස මේ වීඩියෝ පෙළ උපකාරී වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.